මෙතන ඉන්න කට්ටිය තාම දක්ෂව ඉන්න දෙතුන් දෙනා අනිත් ඔක්කොමලා මෙතෙන්දි වරද ගන්න. ඒ තරහ වෙන්න දෙයක් නෙමෙයි මේ කාරණාවක් කියලා දෙන්නේ පඤ්ඤත්ති සමතික්‍රමණතෝ කියලා මෙතනදී මේ වෙන සිද්ධිය විස්තර කරන්න තියෙන අපිට භාෂා විවහාරයෙන් පමණයි. චේතනාපූර්වක කරන දේවල් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනවද කරනවද කියන එක භාෂාවේදී කමඨාං සුද්ධ කිරීමේදී හරි වචනේ පාවිච්චි කරා නම් යෝගාවචරයා හරි පාරේ යන බව කර්මස්ථානාචාර වලට බොහොම ජයට තේරෙනවා. ඒ වගේම තමයි අපි හිතමු මේ ආනාපානේ බලනකොට ඔහුට සමහර විටක වැగిරෙන්න පටන් අරගන්නවා. නාසයෙන් සොටු වැగిරෙන නාසයේ උගුරේ කසන් නාසයේ කටෙන් කෙල උන්නන් නාසයේ ඇහෙන් කඳුළු වැగిරෙන නාසයේ කන ඇතුලේ හැරෙන නාසයේ මුත්‍රා බරක් එන්නාසේ හැම දොරකින්ම නිකන් තෙත ගතිය එන්න පටන් ගන්නවා. එතකොට අපිට තේරෙනවා මේ ආපෝ ධාතුව කිපිලා. මේ ආනාපානෙත් යනවා. මේ වැగిරෙන ගතියයි පේන්නේ. ඉතින් අපි ඒක දැනගන්නවා මිස එළවෙලව මෙනෙහි කරන්නේ නැහැ අපි දැනගන්නවා මේ වෙලාවේදී එක ධාතුවක් කිපිලා. මොකද අනිත් ටික එකලස් වේගෙන ඉන්නේ. මේ ආනාපානෙ හිත තියෙන නමුත් මුළු කයෙම සිදුවෙන දේවල් දැනෙනවා. ඒ වෙලාවේදී යෝගාවචරයට කරන්න තියෙන්නේ හොඳට බැලුව සතුට වෙන කාරණාවක් තියෙනවා. මොකද්ද? වෙනදා වගේ නෙමෙයි මේ සෑම දෙයක්ම ඉවසීමේ ශක්තියක් හිතේ අනිවාර්යයෙන්ම පෝෂණය වෙලයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒක සමාදන් වුණේ නැත්නම් අපි ඒක අගේ කරේ නැත්නම් අර පුංචක් අර වගේ චක්කුම් පුපුරුන් එනකොට ගන්න ගැටි එනකොට අපි කලබල වෙනවා. ඒ නිසා ධාතු මනසිකාට හිත හැරෙනකොට ආනාපානේ බලහින්න තැන විතරක් නෙවෙයි වෙනස්කම් සිද්ධ වෙන්නේ. ශරීරයේ එකපාරට පිඹුරෙක් ඇවිල්ලා වෙලා ගත්තා වගේ සම්පූර්ණ හිර කරලා අල්ලන වෙලාවක් එනවා. නිකන් බයිසිකල් ටයර් ටියුබ් එකක් දාලා බැඳා වගේ. නිර්විකලා හිර කරලා අල්ලන වෙලාවක් තියෙනවා. තව සමහර වෙලාවට සිමෙන්ති වලට වතුර වැඩි වුණා වගේ නැත්නම් අලුව වලට අග්ගලාවට පැණි වැඩි වුණා වගේ එක විදිහකට තියාගෙන වැක්කරෙන්න පටන් අරගන්නවා. ඉරියව්වක් කරනවා ඔක්කොම වෙනස් වෙන්න පටන් ගන්නවා. අර කිව්වාගේ සමානලාට ද්‍රව ගති පහළ වෙනවා. සමානලාට එක පැත්තක් උණුසුම් ගති අත උඩ අත තියාගෙන තන උදුනක්පත් වෙන්නා වගේ. ඔළුවෙන් හරියට පහන් දැල්ලක් ඇවිල්ලා ගිනි ගන්නවා වගේ දැල්ලක්පත් වෙලා ගිනි ගන්නවා වගේ ඔළුවෙන් හොඳට රස්නේ පිට වෙනවා. තමයි කන් වලින් නාස වලින් පිට වෙනවා. සමානලාට අධික සීතල බබුළු හැම පුරාම දුවන්න පටන් අරගන්නවා. ඒ වගේම වායෝ ධාතු වශයෙන් හරියට ඇඟ උලන් වදිත් තැනකපත් වෙන පහන් දැල්ලක් වගේ වැනෙන්න පටන් අර ගන්නවා. මේ වගේ එක එක ධාතු ගුණ මතුවෙන්න පටන් අර ගන්නවා. ආනේ ධාතු ගුණ මත වෙනකොට අපේ ඥානාරාම ශ්‍රී ස්වාමීන් වහන්සේ මතක් කළේ යෝගාවචරයා මේ ධාතුන්ගේ භාෂාව දැනගත යුතුයි. ඒගොල්ලේ කතා කරන හැටි තමයි. රටවි ධාතු ආවා නම් තද ගති, බුරුල් ගති, මෙලෙක් ගති, ගොරෝසු ගති, සහැල්ලු ගති, බර ගති පෙන්නනවා. ඒව එනකොට මට පිළියම් කරන්න හෝ මෙනෙහි කරන්න එලවන්න යන නරකයි මේ එකලස එනකොට ධාතුවක් මතුවෙන හැටි. ඔය එක්කෙනෙක් කිපිලා ඔය. ටිකක් වැඩි වුණා නම් ඔය වැඩි ඉතාම අමාරු ගතියකටපත් වෙනවා. මේකේ පුංචි පුංචි පුංචි ධාතු වෙනස්කම් එනකොට ඒක නිකන් හරියට මේ ධාතුන් ඇවිල්ලා දොරට තට්ටු කරලා කියනවා මෙන්න මං ඇවිල්ලා ඉන්නවා ඕන්න මගේ වැඩ ඔන්න බලාගනින් කියනවා වගේ තමයි. ඒ වෙලාවට කතා කරන්න තියෙන ආවලා තමයි ඇවිල්ලා ඉන්නේ කියලා දැනගත්තාම හරි. පිළියම් කරන්න යන්නත් එපා. ගණන් නොගෙන ඉන්නත් එපා. මේ ආවලා දැන් ඇවිල්ලා තියෙන්නේ. තේජෝ ධාතු ආපම අර වගේ උණුසුම් සිසිල් ගැටි පෙන්නනවා. මේක පෙන්වන්නේ මුළු කයම වේදිකාවක් කරගෙන. වායෝ ධාතු ආපම වනවන්ට සලවන්න පටන් අරගන්නවා. ආපෝ ධාතු ආපම වැగిරෙන්න පටන් අරගන්නවා. මේන්න මේ ගැතු ආවාම ඒව දිගේ යමෙ මෙනේ කරන්න එපා. දැනගන්නයි කියලා කියනවා. ඒ නිසා දැන් සමත භාවනාවේදී නම් මේිට මේ අමතර තොරතුරක් විශේෂ බෞසුත භාවය පිණිස මතක් කරනවා මිස පටලවන්න කියනව නෙවෙයි. සමත භාවනාවේදී නම් යෝගාවචරයට කල්ලාතුව මේ එක එක ධාතු ගුණ වෙන වෙනම පුරුදු කරන්න කියනවා. ඒ නිසා යම් වෙලාවක Tamand දැඩි ගල් ගෙඩියක් වාගේ තද වෙච්ච ගතිය ආවනම් ඒ යෝගාවචරයට මෙලෙක් ගතිය මෙනෙහි කරලා මෙනෙහි පුරුදු මෙලෙක් ගතියකට හිත යොදන්න කියන. එතකොට ආය කාලේ කියන තද ගතිය බහලා යනවා. ඉතාමත්ම දැඩි තද උණගත්තා වගේ සහලවල එන වෙලාව ආවොත් දරා ගන්න බැන්නම් භාවනා ගෙනියන්න ඕන සිසිල් භාවයට හිත යොදන්නේ කියලා කියනවා සමතේ පුරුදු කරපො. විපස්සනා යෝග අවතරට ඒ උපකරණේ නැහැ. විපස්සනා යෝග අවතරට තියෙන්නේ ඉවසන එකම තමයි. ඒ ඉවසීමේදී පාපං පාපතෝ පස්සත කියන බුදු වචනේ ශීපත් කරගෙන දැන් මෙන්න මෙයයි යවිලා තියෙන්නේ. මේ පටවි ධාතුවයි මට මත දෙන්නේ. මේ ආපෝ ධාතුවයි මට මේ වද දෙන්නේ. සමාජයේ හොඳ පැත්තක් වෙන්නේ. ධානාපාන කරනකොට ඉතාමත්ම දක්ෂව පේන ඉතාමත්ම දැඩි. අද අපි දවල් අත්දැකා වගේ ඉතාමත් උණුසුමේ ඉන්නකොට සිසිල් ගතියක් ඇති කරගීමේ ශක්තියක් තියෙනවා මේ ආනාපානසට. ඉතාම සීතලේ ඉන්නකොට උණුසුම් ගතියක් ඇති කරගීමේ ශක්තිය තියෙනවා. සීතලට උණුසුමත් උසුලට සිසිලක් ගෙන දීමේ ශක්තිය තියෙනවා. අනේ හැම ගුණයක්ම ධාතු ගුණ මිස මට වෙච්ච දෙයක් හොඳට වෙච්ච දෙයක් නරකට වෙච්ච දෙයක් කියලා ගන්න නරකයි. දැන් අපි ප්‍රශ්න සාකච්ඡා කරනකොට ඒවක් කියලා දුණා මට මේ උණුසුම වැටුණා. මෙනෙහි කරගෙන යනකොට උණුසුම සීතල වුණා. ඒක හොඳද නරකද? හොඳක් නරකක් නැහැ ධාතු වල. අපිට කියන්නේ අපි උණුසුම් ධාතු ආවා ඒකේ මුලමඳාක දැක්කා. සීතල වාතය ආවා. සීතලේ උණුසුම් මැද මුලමඳාක දැක්කච්චා. අපිට ඉතින් අර උස්නේ හිතුවක හිටියනම් ඔන්න සීතල වෙන එක අපි ඉතින් අගේ කරනවා බොහොම හොඳයි කියලා. නමුත් ඒක මේ පුද්ගලිකව ගැනීම. ඒක අපි ඒ ධාතු ගුණ හරව ගන්න හදන ප්‍රඥප්තියට. මේකෙදි කරලා තියෙන පඤ්ඤප්ති සමතික්‍රමනතෝ. ප්‍රඥප්ති ඉක්මවල. ධාතු ගුණ මෙනෙහි වීමට ප්‍රකට වීමට මගේ ඇඟ වේදිකාවක් වෙලා. මට දැන් තියෙන මේ දැන් නටන්නේ අහවලයි කියලා වේදිකාවේ නටන කෙනා දැනගන්න එක පමණයි. හැබැයි හොඳට බැලුවොත් මෙතනදී කිසිම ධාතුවකට තනිකර ඉන්න බෑ. අනිත් ඔක්කොම ඉන්නවා. නමුත් අර ප්‍රකට වෙච්ච එකනා ප්‍රබල වෙච්ච එකනා අනිත් ඔක්කොම යටපත් කරනවා. ඒක ටික වේලාවක් බලනකොට පේනවා මේ අනිත් ඔක්කොම එක්කෙනෙක් නටන්නේ අනිත් තුන්දෙනා පිටිපස්සෙන් තියාගෙන. ඊගාට තව එක්කෙනෙක් ඉස්සර වෙච්චාම අනිත් තුන්දෙනා පිටිපස්සට යනවා. මේක සාමාන්‍යයෙන් ඔය දියකාව පීනනකොට මේ පියාඹනකොට හොඳට බලා හිටියොත් ඒ දියකාවන්ගේ හැඩයක් තියෙන හැඩේ මුල් තැන ගන්න එක්කන වාරෙන් වාරේ මාරු වෙනවා. එක්කෙනෙක් මුල් තැනගෙන පීරාගෙන යනකොට අනෙක් කට්ටිය ඇරෝහෙඩ් කොමිෂන් එකට යනවනම් ඒ Taman අර ජීවල කපාන හුලම් පාර කපාගෙන යන එකේ තියෙන ගැම්මට අනෙක් කට්ටිය හරියට ඒත් එක්ක යනවා. ඒ මුල් වෙච්ච එක නා ඊගාව එකනට තනදිලා එයා පැත්ත කරනවා කිච්චි. එයා තව එකකට තනදිනවා. මේක හොයාගෙන මේ ලෝකේ දක්ෂම බයිසිකල් පදින ඇත්තෝ විශේෂයෙන්ම ක්‍රීඩාගාර ඇතුලේ මේකදී කතා කරලා තියෙනවා සමූහයක් වශයෙන් එකට යනවනම් ඒ කියන්නේ බයිසිකල් තරගකරුවන් කීප දෙනෙක් එකතු වෙලා තරග කරන වෙලාවේදී සමූහ වුණොත් එක එකනාගේ හුලම් ප්‍රවාහය අනිත් එකනාට උදව් කරනවා කියන්නේ. ඒකෙදි හතර දිනක් යනවා නම් සමූහ වෙලා හතර දිනෙන් එක එකනා එක එකනා මූලිකත්වය ගන්නයි කියලා කියනවා. මේ මූලිකත්වය ගන්නකොට එයා විසින් යනයි ඇදගෙන යන වායව දහරුවට පිටිපස්සෙන් එකනේ හේතු වුණොත් එයා ඉබේ ඇදලා යන ගතියකින් වාසියක් ලබනවා. ආන්නේ වගේ තමයි මේ ධාතු හතර පද මාරු කරනවා. එස් මාරු කරනවා. විස්මාරු කරමින් එක එකන එක එකන ප්‍රකට වෙන්න බලනවා. ආන්නේ ප්‍රකට වෙන්න බලන වෙලාවේදී ඒ යෝගාවචරය හොඳට ඒක දැනගෙන මේ අසවලයි දැන් නායකත්වය අරන් තියෙන්නේ. දැන් මේ නාටකමේ ප්‍රධාන නළුව අසවලයි කියලා මේ ධාතුන් වල වචන නැත්නම් ධාතුන්ගේ භාෂාව තේරුම් ගැනීමේ දක්ෂ නැතුව නැගිට්ටොත් මට උණුසුම වැඩි වුණා මට සිසිලස වැඩි වුණායි කියලා එතකොට වෙන්නේ අර මුලයි මැදයි දැකලා තියෙන අග දැන ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. මේකෙන් මම අදහස් කරන්නේ දරා ගන්න බැරි දුක් විඳිනවයි කියලා. නමුත් අදහස් කරන්න තියෙන්නේ යම් යම් වෙලාවල් අපිට අවස්ථා හම්බ වෙනවා. ඉඳ දරාගෙන ඉන්න පුළුවන් නම් ආන්නේ වෙලාවදී අපිට ඒක ධාතු ගුණයක මුල මැද අග දැක්කොත් ඒකේ අග දැකීමත් එක්කම වෙන නළුවෙක් කොතෙන්ද එනවා. වෙන ධාතු ගුණයක් ඔතේ නේනවා. ආන්න එතකොට තේරුම් ගන්න පුළුවන් මේගොල්ලෝ එක එකනා එක එකනා පද මාරු කරමින් තමයි මේ නාටකම දිගට නටන්නේ. කවදාකවත් එක්කෙනෙකුට දිගට නටන්න බෑ. ඒකට ඉඩ දෙන්නෙත් නෑ. ආන්නේ ගැතිය නිසා මේ යෝගාවචරය දැනගන්න ඕනේ මේ ප්‍රඥප්තිය ඉක්මවමින් ධාතු ගුණේ මතුවෙන වෙලාවේදී මම විඳිනවා හොඳක් වුණා නරකක් වුණා ස්ත්‍රීවාව පුරුෂ භාව නැතුව ධාතු ගුණ ධාතු ගුණ වශයෙන් බලනවා නම් භාවනාවේ වෙන අකට විකට සේරම යෝගාවචරයේ ප්‍රගමණයට දිනුවට හේතු වෙන්නේ ඉඩ තියෙනවා. ඒ කියන්නේ තාම රූප ශේෂ්ත්‍ර යන්නේ. නමුත් රූප ශේෂ්ත්‍රත් අපි නොදක්ක පැත්ත ගොඩාක් තියෙනවා. ඊගාවට අනුපත්ඨාන මුංචන දෝ කියලා ලකුණක් වෙනවා යම් කිසි අපි දැන් අහුවනේ අපි දන්න පටවි ධාතුව දිහා බලා හිටියට අනික් තුන් දෙක ඉන්නවා. පේන්නේ නැහැ. නමුත් ඒකට මතු කරගන්න උත්සාහ කරන්න එපයි කියනවා. මතු වුණොත් දැනගන්න විතරයි කියන්නේ. අනුප්පත්තාන මුංචනතෝ කියලා කියන තාම එයා එයා විසින් කැපට උනේ ප්‍රකට උනේ නැත්තම් උලුප්පල බලන්න යන්න එපා. ඒක කරන්න බෑ. බලන්න ඉන්නකොට ඉන්නකොට ඒ නාටකමේ හැටි හැටියට කට්ටිය මතුවලා ආවොත් දැනගන්නවා මිසක් නොදැක්ක දේවල් බලන්න උත්සාහ කරන්නත් එපයි කියලා කියනවා. ඊගාව තමයි ඒ ආකට්ටියගේ ලක්ෂණ දැනගන්න ඕන. පඨවි ධාතුවේ ලක්ෂණ මෙව්වයි. ආපෝ ධාතුව ආපම ලක්ෂණ මෙව්වයි. තේජෝ ධාතුව මේමයි. ආපෝ ධාතුව මෙහෙමයි කියන්නේ. මේක ලක්ෂණ 12ක් පෙන්නනවා මේ <clears throat> පසු කාලේ නැති වෙච්ච ආචාර්ය මතවල සරුවචන් වහන්සේක නම් පෙන්ලා තියෙන එක ධාතුවට එක ලක්ෂණයක්. පටවි ධාතුවේ තියෙන කක්කල ලක්ෂණ. ගොරෝසු බව. නමුත් ආචාර්ය මතවලට පෙන්න බර ගති සහ හැලු ගති, ගොරෝසු ගති සහ සියුම් ගති, තද ගති සහ මෙලෙක් ගති කියලා. මේකෙන් බර තද ගොරෝසු කියනකට කියනවා ගරු ලක්ෂණ කියලා. සැහැල්ලු මෙලෙක් මු르දු. මෙලෙක් මු르දු කියලා කියන්නේ ගොරෝසු මු르දු කියන ticket කියනවා ලහුගත් කියලා. මේ දෙකොල්ල සාමාන්‍ය ලෝකේ බලනකොට බරගතිය, හැලු ගතිය ප්‍රතිවිරුද්ධයි. ගොරෝසු ගතිය, සියුම් ගතියයි ප්‍රතිවිරුද්ධයි. මෙලෙක් ගතිය, තද ගතිය ප්‍රතිවිරුද්ධයි. නමුත් දෙකටම එක වචනේ කියන්නේ. කුණුසුත් සිසිල් ගතිය වෙච්චාම තයිලෝ තේජෝ ධාතු කියනවා. වැගිරෙන ගතිය පිටු කරන ගතිය ආපුවාම ආපෝ ධාතුව කියනවා. සොලවාලන ගතිය සහ දරණ ගතියට වායෝ ධාතු කියනවා. මෙන්න මේ විදිහට කඩ කඩ බලන්න පටන් අරගත්තොත් යෝගාවචරය මෙතෙක්කල් හිතාගෙන හිටපු මේ මේ ඝන ඝණයන් වශයෙන් දැනගෙන මේක ස්ත්‍රියාවක් මේක පුරුෂයෙක් මේක gediyak මේක ඒකකයක් වශයෙන් තිබුණු දේවල් පුංචි පුංචි පුංචි කොටස් වලට කැඩීම සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට ඒක ගහනව තිබුණු වස්තුවක් පුංචි පුංචි වලට කොටස් කැඩීමත් ප්‍රඥප්ති වශයෙන් තිබුණු දේවල් හැලීමත් අරමුණ ධාතු මනසිකාර්ය බවට පත්වීමත් මෙනෙහි කිරීමේ යම් යම් වෙනස් කිරීමත් වගේක් සිදු වෙන නිසා මේ සංදිස්ථානයේ භාවනාදී ඉතා වැදගත් කරනවා. ඒ නිසා යෝගාවචරයට මේතන සාර්ථකව එහා පැත්තට යන්න පුළුවන්. එක දවසක් ගියත් අනිත් දවසේ අහුවෙනවා. ඒක පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. නමුත් දවස් කීපයක් මේ ප්‍රඥප්තිය බිඳගෙන මේ પરමාර්ථ දිහාට යන තැන ඒකකයක් වශයෙන් තිබුණේ ධාතු කොටස් සුණු කොටසක් පමණක් පවා වැටෙන තැන මෙනෙහි කරමින් හිතපෙක මෙනෙහි කරගන්න බැරුව ඉබේ සිද්ධ වෙන තැනටපත් වෙන තැන ධාතු ගුණ පේන තැනට යනකොට ඊ타මත්ම සීරු මාරු කරන්න ඕන ආනේ සීනුවාරුවේ තමයි මේ ඝන සංඥාව කැඩලා යන්නේ. ඝන සංඥාව කියලා කියන්නේ අපි ආස්වාසය එකක් වශයෙන් අපි හිතාන හිටියා. හුස්ම ඇතුල් වෙනකොට අපි එක ලකුණයි දැක්කේ. මොකද උණුසුම දැක්කා. නැත්තම් සීතලද දැක්කා කියලා හිතමු. පිට වෙනකොට උණුසුම දැක්කා කියලා ඉතාලම අමාරුවෙන් තමයි අපි ඉස්සලා මේ එක ලකුණක් දැනගන්නේ. ආස්වාසේ පුරාම අපිට පේන එකක්. ඒකත් තමයි අල්ලාට කියන්න තමයි. ප්‍රශ්වාසයේ පුරාම පේන එකයි ආශ්වාසයේ ඒකකයක් ප්‍රශ්වාසයේ ඒකකයක්. ටික වේලාවක් හුස්ම අරගෙන විවේකීව යනකොට පේනවා ආශ්වාසයක් ඇතුලේ ගැස්සි ගැස්සි ගැස්සි හුස්ම රාශිය රාශියක් සිද්ධ වෙනවා. ප්‍රශ්වාසය ඇතුලෙත් එක ප්‍රශ්වාසයක ප්‍රශ්වාස රාශියක් සිද්ධ වෙනවා. සක්මන් කරනකොට වම කියලා වම කියනකොට ඒක එක ක්‍රියාවක් නෙවෙයි ක්‍රියාවලි රාශියක් සිද්ධ වෙනවා. දකුණ කියනකොටත් එහෙමයි. හැම දෙයක්ම පුංචි පුංචි කොටස් රාශි රාශි වලින් හැදිලා තියෙනවා. අදිට චිත්‍රපටයක එක අටක් ඇසීම සඳහා ගොඩාක් රූපරාමු රාශියක් එකතු වෙලා වගේ. අර බව වේගෙන් යනකොට අපිට පේන්නේ අතක් ඔසවන්න ඇති. නමුත් යම් දවසක සත්‍යයි සමාධියයි එල්ල වුණා නම් මේක එකක් නෙවෙයි මේක ඇතුලේ ක්‍රියා රාශියක් තියෙන බව තේරෙනවා. gediyak නෑ මේක සම්තතියක් කියේ. එහෙම නැත්නම් දේශය වශයෙන් නැත්නම් අපි කියන ත්‍රිමාන රූප වශයෙන් තියෙන එකේ තියෙන්නේ ශක්ති ප්‍රවාහයක් පමණයි. මේක තමයි භෞතික විද්‍යාවට වැරදිච්ච තැන. සයිසෙක් නිව්ටන් හිතාගෙන කාලේ හිතුවේ මේක ඒකාන්තයෙන්ම ත්‍රිමාන රූප තියෙන්නේ ගුලි කිරන්න පුළුවන්, මනින්න පුළුවන්. මේකට මාන තුනක් තියෙනවා. ධිකය, පළලය, උසේ කියලා. ඕන්න ඔවත් එක තමයි ගියේ. අන්තිමට ඕක ක්වොන්ටම් තියරි එක බාටපත් වෙනකොට අර සයිසෙක් නිව්ටන්ගේ තියරි එක පස්සට පැනලා. ඊට පස්සේ අර මෙවුවා ඔක්කොගම තියෙන ශක්ති ප්‍රවාහය පමනයි කියලා වගේ මේ එක ආස්වාදයක් ඇතුළත ආස්වාද රාශියක් තියෙනවා කියනකොට මේක හුදු ක්‍රියාවලියක්. ප්‍රසවාසයක් ක්‍රියාවලියක්. ඒ නිසා මේක එක ලකුණක් නෙවෙයි තියෙන ලකුණු ඕන තරම් බලන්න පුළුවන්. ඒසා කියනවා ආනාපානේ හරියාගෙන එනකොට මේකේ මුල මැද අග වශයෙන් කඩලා බලන්න. විපස්සනාවේ. ඒ වගේම සක්මන් කරනකොට එක පියවරක් වම වශයෙන් මෙනෙහි කරපෙන්නාට කියනවා අන්තිමට එසවීම යැවීම තැබීම කියලා තුනට කඩලා බලන්න කියලා. බලනකොට එසවීම ඇතුළේ පැට රාජකාරි ගොඩක් තියෙනවා. යැවීම ඇතුළේ පැට රාජකාරි ගොඩක් තියෙනවා. තැබීම ඇතුළේ පැට රාජකාරි ගොඩක් තියෙනවා. ධාතු මනස කාර්ය වශයෙන් මතක් කරනකොට කියනවා ඒ එසවීමේ ක්‍රියාවලිය සිදු වෙනකොට පටවි ධාතු ලකුණ අඩු වෙලා වායෝ ධාතු ගුණ වැඩි වෙනවා. ඒක ඒ මේ බරහැලු ගති බරගති අඩු වෙලා චලන ගති වැඩි වෙනවා. ඊළඟට චලනයේදී නැත්නම් යැවීමේදී ධාතු ගුණ වශයෙන් වායෝ ධාතු ආපෝ ධාතු ගුණ වැඩි වෙනවා. පඨවි ගුණ අඩු වෙනවා. තබනකොට වායෝ ගුණ වල ඉඳලා පඨවි මේ ගුණ වලට වැඩි වෙනවා. ඒ ධාතු අතර පුදුමාකාර වෙනස්කම් වර්ගයක් වීම එක විතරයි වෙන්නේ. පයේ ඉස්පහත් වීම කියලා තමයි අපි ඔක කියන්නේ. මෙන්න මේ දෘෂ්ටි කෝණය වෙනස නැත්නම් මේ විදිහට මේ ප්‍රඥප්ති වශයෙන් තිබුණ එසවීම තුළ ක්‍රියා රාශියක් සිද්ධ වෙනවා මෙවුවා එක වැඩක් නෙමේ වැඩ ක්‍රියාවලියක් මේකට අපි පාලියෙන් කියන්නේ සංතතිය කියලා. සංතතිය දැක්කට පස්සේ ඒ යෝගාවචරයට එක වැඩක් තුල වැඩ රාශකාරී ගොඩාක් තියෙනවා පුදුමාකාර වෙනස් වෙන ධාතු ගුණ වර්ගයක් තියෙනවා. මේකට කියනවා සංතති ගණය බිඳීම කියලා. අපි අර ඊයේ සාකච්ඡා කරපු පොතේ සඳහන් කරලා තියෙන විදිහට කාර්ය යනකොට අපි හරහා යන කූඹි වලක් නැත්නම් කඩි රැලක් වේගලක් දැක්කොත් ඒක අපිට ඈතින්ද බැලුවොත් පේන කෝටුවක් වගේ. හරහා වැටලා තියෙන මුලක් වගේ නැත්නම් ලණුවක් වගේ. නමුත් අපි එතනින් අතර නොයි පොඩ්ඩක් ලං වෙලා බැලුවොත් පේනවා මේක එහෙම මැරිච්ච ලණුවක්වත් කෝටුවක්වත් නෙමෙයි මේකද නලියන ගතියක් තියෙනවා. තව ලංගේ ලබනකොට පේනවා කිසිම ලණුවක් කිසිම කෝටුවක් නැහැ එකා පිටිපස්සේ එකා යන කූඹි වගේ. ඒ ඉන්නේ මේක එහෙම ස්ථිරව පවතින මොනවාක්වත් නැහැ. ඒ වෙනස ඇති වෙන්නේ මොකද්ද අර සමීප දර්ශනයමයි. ඒ වගේම තමයි ආස්වාසේ හොඳටම සමීප කරලා බැලුවොත් ඒක එකම චිත්තක්ෂණයක්වත් ස්පාසුවක් නැහැ. ඇතුල් වීම පුරාම වැඩ රාජකාරී ගොඩාක් සිද්ධ වෙන ක්‍රියාවලියක්. පිටවීම පුරාම ක්‍රියාවලියක් මෙන්න මේකට දරාවීමන තමයි මුලැමැදාක වශයෙන් බලන්න කියන්නේ. ඊවරේ ඔසවීම යැවීම තිබි වශයෙන් බලන්න. එතකොට අර එක ඉලෙක්ට්‍රෝනයක් ඇතුලේ නැත්නම් එක අපි කියමු පරමාණුවක් තුල එකම චිත්තක්ෂණයක්වත් ඉඩ නොතබා ශීඝ්‍රයෙන් කරකැවෙන අංශු පාටිකල්ස් කියන වාගේ අපේ කරන හැම වැඩක් තුළම පුදුමාකාර අපි දකින මේ ත්‍රිමාන රූපේ ඇතුලේ පුදුමාකාර කාලමානයට අහුවෙන වේග ධාරාවක් සිද්ධ වෙනවා. මේ වේග ධාරාව විස්තර කරන්න පුළුවන් එකම ක්‍රමේ ධාතු මනසිකාරය පමණයි. එන්න මේ වේග ධාරාව විස්තර කිරීමටයි ධාතු මනසිකාරය අවශ්‍ය කරන්නේ. ඒ දිහා බලනකොට මේ පටවි කියලා කියන්නේ තද ගතිය කියවට පෘථුවිය නෙවෙයි. ආපෝදතේ කියලා කියන වතුර කිව්වට වතුර නෙවෙයි මේකෙදි ගන්නෙ ආබන්ධන ශක්තිය. අපි සිංහලේ කියන වතුරේ තියෙන තෙත ගතිය කියලා. නැත්තම් තේජෝ කියලා කියන්නේ ගින්දර නෙවෙයි උණුසුම් සිසිල් ගති. ඒවට කවදාකවත්ම උප්පත්තියක් කෙනෙකුට කල්පනා කරලා හිතන්න බෑ. ධාතු වලට උප්පත්තියක් නැහැ ලෝකේ. ගින්දර නම් ගිනිපෙච්චියේ තිබිලා ඉපදිලා ආවා වගේ පේනවා. නමුත් ගින්නේ තියෙන තේජෝ ගුණය අපි ඉපදෙන කලින් මිනිස්සයා පහළ වෙනත් කලින් ලෝකේ පහළ වෙනත් කලින් වගේ තිබුණ දෙයින් කවදාකවත් ඒකට ජාතකයක් නෑ ඒක අජාතයි. ඒ වගේම තමයි ඒක ස්ත්‍රියක් තුළ ක්‍රියාත්මක වුණත් පුරුෂයෙක් තුළ ක්‍රියාත්මක වුණත් ගහක ක්‍රියාත්මක වුණත් වතුරක ක්‍රියාත්මක වුණත් ඒකේ තියෙන මේ ගුණේ ජම්ම ගතිය කවදාකවත් අරින්නේ නැහැ. ඒකේ තියෙන තද ගතිය තද ගතියම තමයි. ඒ වගේම තමයි මේ තද ගතිය ප්‍රකට වෙනකොට නැත්නම් අපතුල තද ගතිය අපිට වැටහෙනකොට ඒකට උප්පත්තියක් පැවැත්මක් සහ නැතිවීමක් තියෙනවා. එතරම් සිසිල් ගැතිය මතනෝ සිසිල් ගැතියට උත්පත්තියක් පැවැත්මක් හා නැතිවීමක් කිය. මේන මේ විදිහට මේ ධාතු ස්වභාව දිහා බලනකොට මේක නිකන් වේග ධාරාවක් හරියට බලනවනම් බලවේග පේස කර්මාන්ත ආයතනයක් අතුරට ගියා වගේ පුදුමාකාර ශබ්ද කොටකුයි පුදුමාකාර වේග කොටකුයි පුදුමාකාර ශක්ති කොටකුයි තමයි ආශ්වාස ප්‍රශ්වාස ඇතුළත පේන්නේ. මේ ධාතු මනසිකාරට යන්න හදන හැටි යෝගාවචරයා මේක නිත්‍ය සංඥාවෙන් බැලුවොත් බය වෙනවා. කන්දෙන් පල්ලේ හරි නැති වුණා කියලා ඕන්න කලබල වෙනවා. ඇස් දෙක අරලත් බලනවා කියනවාද කෑලි ටික ගෙදර ගෙනියන්න. ඒ මොකද මේක කවදාකවත් අර කුමාර සැප දීලා හදපු මේ නිත්‍ය සංඥාවක් හදපු මේ ශරීරයේ ඇතුළත මෙච්චර වැඩපිළිවෙලක්. නැත්තම් මේ ධාතු මනසිකාට ප්‍රඥප්ති ඉක්මවල යන පරමාර්ථ පැත්තට යන්න හදනකොට ඒක පේන්නේ මා විශාල පාඩුවක් වගේ, පේන විශාල නැතිනාස්ති වීමක් වාසේ. ඒක පේන්නේ විශාල නොදැනී යාමක් වශයෙන්. ඒ නිසා කියනවා දැනගෙන වැඩ කරන්න වැඩ කරන යනකොට මේක වෙයි. ආනේකට සූදානම් වෙලා ගියා නම් ලොකු සතුටක් ඇති වෙනවා. ආස්වාද ප්‍රසවාස කරගෙන ඉන්නකොට කන්දෙන් පල්ලේ හරිය නැති වෙලා යනවා. ඒ නැත්තම් වම් අත පැත්ත නැති වෙලා යනවා. දකුණු අත පැත්ත නැති වෙලා යනවා. නැත්තම් අතක් උඩ අදක් තියාගෙන බව තේරෙනවා. නමුත් අර සටහන් නැතුව යනවා. ඒකේ තිබුණ ආකාර නැති වෙලා යනවා. ඔන්න සතහන් ආකාර නැති වෙච්චාම එయ్యත් ආ වූ තදුපපන්න ගතිය, තජ්ජා ලක්ෂණය කියන විදිහට එහි තියෙන මොකද්ද ඔය වෙනුවට ඉතුරු වෙච්ච කම්පන ගතිය, චංචල ගතියක් මොනවදෝ තියෙන බවට ලකුණක් ඉතුරු කරනවා. මෙන්න මේක තමයි ධාතු ගුණ කියන්නේ. ඒක හැමදාම ප්‍රවාහයක් පමණයි. හැඩයක් නැහැ. ඒකට ආකාරයක් නැහැ. නිසා සතහන් ආකාරය හැලෙනකොට ඒ ඉද ප්‍රස්තාව ඉතුරු වෙන්නේ ඒ කියන ස්වභාවික ලක්ෂණ. මේ ස්වභාවික ලක්ෂණ කවදාකවත් ඉෂ්ටි ගති, පුරුෂ ගති, හොඳ ගති, නරක ගති, වම් පැත්ත, දකුණු පැත්ත, උඩ යට කියලා දෙයක් නැහැ. ඒ නිසා අවිසිත මේ වදයක් වාගේ, එන්තර රැයට දකින්න කණාමැදිරියක් වාගේ පුදුමාකාර සංකත ස්වරූපයක් තමයි කියන්නේ. මෙන්න මේ ප්‍රවාහය දැකීම තමයි සංතති ගණය බෙදීම කියලා කියන්නේ. ඒ වගේම තමයි අපි ගත්තු වේදනාවක් ඒ වේදනාව අපිට ධන හිසේ ආවයි කියලා හිතමු. අපි වෙනදා ඉක්මන කකුල දිගාරිනවා. දැන් අපිට උපදෙස් ලැබෙනව නැහැ. වේදනාවේ මුල මැදක් බලන්න. බලන ඉන්නකොට පේනවා එක්කෝ මේක වේදනා පුංචි පුංචි වේදනා රාශියක් මෙතන තියෙනවා. එහෙම නැත්නම් වේදනාව හිමීට හිමීට හිමීට වලලු කර දිහාට බහිමින් කියනවා. නැත්නම් කලව දිහාට නගිමින් කියනවා. එතකොට මේ වේදනාව වරක පිච්චිලක් වාගේ වරක තද කිරිල්ලක් වාගේ අමරිල්ලක් වාගේ කැපිල්ලක් වාගේ මේකේ වැඩ ගොඩාක් තියෙනවා. එක වේදනාවක් නෙවෙයි. මෙන්න මේ එක එක පුංචි පුංචි එක වෙන් කරලා බලන්න පටන් අරගත්තොත් ඒ වේදනාව අපිට දෙන්න ආපු වදේ. වේදනාව කරන්න ආපු කෘත්‍යය කැඩිලා ගිහිල්ලා මේක ඇතුලේ තියෙන පුංචි පුංචි කොටස් ගත්තාම ඒව දරා ගන්න පුළුවන් ශක්තියක් එනවා. සර්වචනසේ දේශනා කරන නලාගාරංව කුඤ්ජරෝ බටුවත් බට අතු ලන්දකට එකතු වෙච්ච ඇතෙක් වගේ බැලු බැල්මට නම් බට ගහ බට පඳුර අතට වැඩිය ලොකුයි. නමුත් අතා ගන්න ඕකේ තියෙන පුංචි පුංචි බට දඬු එක එක බට දඬ අදින්න පටන් අරගත්තොත් අතට ඕකේ දෙයක් නැහැ. අපි ලංකාවේ නම් පාවිච්චි කරන කූරු පිටියක් ඉඳලා ඉලපතක් කියලා ඔය ඉලපතේ හොඳට ගහට හැගේ කරනවා. නමුත් ඉලපතේ කූර කූර ගලවලා ගත්තොත් ගැහුවට වදින්නේ නැහැ. ඒ වගේම තමයි කූරු මිටිමේකට ගත්තොත් කඩන්න බෑ. ඒවා එක එක වෙන් කරලා ගත්තොත් ඌරුමිටි කියන්න බෑ ඉදලක වැඩක් කරන්න බෑ කඩන්න පුළුවන්. කඹයක් අරගත්තොත් කවදාකවත් අපිට ඒක කඩන්න බෑ. ඒකේ කෙන්ද කෙන්ද ගත්තොත් කඩතයි. ඒ නිසා මේ කඹයක කෘත්‍යය වෙන් කිරීමෙන් හමාරයි. ඉරළු පිටේක ඉලපත් වැඩේ වෙන් කිරීමෙන් හමාරයි. ඒ වගේම වේදනාවක තියෙන ඒ වද දෙන ගති, සුඛ ගති, දුක්ඛ ගති තේරම. මේ වේදනාව විශ්ලේෂණය කර බැලීමෙන් හමාරයි. විශ්ලේෂණය කරනකොට මොනවද දැනෙන්නේ? තද ගති, බුරුල් ගති, පුච්චන ගති, උණුසුම් ගති, වැగిරෙන ගති ධාතු පමණයි. නැත්නම් මේ ධාතු ගුණ භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ පමණයි. මේකට ලොකු වීරත්වයක් අවශ්‍යයි. කවදාකවත් වේදනාවක් නැතුව මේක අපිට අත්දකින්න බෑ. මේ වේදනාවේ තියෙන මේ සංතති ස්වරූපේ නැත්නම් එකක් නෙවෙයි රාශියක්. ඒ රාශියමුත් කරන්න හදන එකම කෘත්‍යය කොටස් කරලා බලනකොට ගන්න දෙයක් නැහැ. එතකොට ඒක නිකන් කිච්ච ඝණය බිඳීම කියලා. ඊගාට තියෙනවා මේ වගේ ලක්ෂණ වශයෙන් ප්‍රඥප්ති ගණයක් කියනවා. අපි ආස්වාද ප්‍රසවාසී පටවි වායෝ ධාතුව අල්ලගෙන පටන් ගත්තට හොඳට බලාන යනකොට තියෙනවා මේ පායෝ ධාතුව ඇතුළත ආපෝ ධාතුවක් තියෙනවා. උණුසුම් සිසිලද කියන තේජෝ ධාතුවක් තියෙනවා. හැපෙන ගති, පිරිමැදින ගති කියන පටවි ධාතුවක් තියෙනවා. එහෙම එක එකකට අදාළ ලක්ෂණ බලනකොට මේ කටියට සාමූහික වශයෙන් අපිට කරදර කරන දින ගති කඩලා දාන්න පුළුවන්. එතකොට අපිට හම් වෙන්නේ ඒක තුල රසයක්. ඒක තුල මිහිරියාවක් හම් වෙනවා. මේ එක්කෙනෙකුට කවදාකවත් මේ කට්ටියට වැඩ කරන්න බෑ සමූහෙමයි ඉන්නේ. ඒ සමූහය කොච්චර හිටියත් කවදාකවත් එකිනෙක අතර රණ්ඩු නැහැ. වෙන විදිහට කියනවනම් උණුසුම තිබුණු තැන්නම ඊ ගාව චිත්තක්ෂණයේ සිසිලස පහළ වුණත් උණුසුමට වෙනම පටන් ගැනීමක් පැවැත්මක් සහ නැතිවීමක් තියෙන ඊළාට පහළ වෙන සිසිලසට ඇතිවීමක් පැවැත්මක් නැවතීමක් පවතිනවා. මේ විදිහට ඒ තුල තියෙනා වූ කෘත්‍යය මේ ධාතු අතර කොච්චර සමීපස්තව වැඩ කරත් එකිනෙක අනාගන්නේ නැහැ පටලවාගන්නේ. අපි තමයි අනන්නේ. අපි තමයි පටලවාගන්නේ. ඒ නිසා බුදුචාන් වහන්සේ දේශනා කරලා තියෙනවා Taman ඉදිරියට මොන අරමුණ ආවත් මේ ධාතු මනසිකාර වශයෙන්. ඕක ප්‍රකට වෙන්න තියෙන 12 ආකාරයකට පමණයි. තද ගතිය සහ බුරුල් ගතිය. බර ගතිය සහ හැලු ගතිය. මෙලෙක් ගතිය සහ ගොරොසු ගතිය. තේජ ගතියේ තියෙන උණුසුම සහ සිසිලසේ වැగిරෙන ගතිය සහ පිටු කරන ගතිය කම්පන ගතියෙන් සහ ධර්ණ ගතිය. ඔයින් පිට මොනව හරි කියනවාද කියලා පොඩ්ඩක් බැලුවොත් හොඳටම තේරෙයි. ඔයින් පිට ජීවාත්මයක්, গুপ্ত භාවයක්, මමේ ඉස්සී ගතියක්, පුරුෂ ගතියක් හම්බුනොත් එනම් බුදුහාමුදුරුවෝ කියපු දේ බොරු වෙනවා. යම් දවසක අපි ආනාපානිය බලන්න පුළුවන් සෑම පැතිකඩක්ම බලමි. සෑම රංගනයක්ම බලමි. සෑම විශ්මුණක්ම බලමි. මේ ධාතු කොටස් වලට අයිති නොවෙන මොන්නම හෝ රූප කොටසක් මොන්නම හෝ ආකාරයක් තියෙනවා කියලා බැලුවොත් අපි අන්තිමටම නිරීක්ෂණේ වැඩි වෙන්න වැඩි වෙන්න තේරෙන පටන් අරගන්නේ මේක මේ ධාතු වෙන්කොට වෙන්කොට දැනගන්නා වූ නාම ධර්මය. විඥාණය කරන්නේ ඒකනේ වෙන්කොට දැනගන්න. පඨවි ධාතුවෙන් ආපෝ ධාතුව වෙන්කොට දැනගන්න. මොකද පඨවි ධාතුව ගැන තදලා කියන ආපෝ ධාතුවේ වැගෙන ගතිය ඉච්චර විඥානික කරණ තියෙන ඔච්චරයි. ආන්නේ විඥාන ධර්මයක් පඨවි ආපෝ තේජෝ කියන රූප ධර්මත් ඇර වෙන මොනවත්ක්ම නැහැ කියන දවසේ තමයි මේක නිස්සත්ෝ නිජීවෝ ශුන්‍යෝ කියන විදිහට මේක ජීවයක් ආත්මයක් ස්ත්‍රී ගතියක් පුරුෂ ගතියක් නැහැ. තියෙන්නේ ධාතු ගතිය පමණයි. ඒ නිසා සරුවචනසේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේ නමක් සිවුරක් වළඳන වෙලාවේ උන්වහන්සේ මතක් කරනවා මතක් කරන්න කියලා පරිසංකාය යොනසෝ චීවරම් පරිසේවාමි යාවදේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දාංශ මකස වාතාතව සිරින්සප සම්පස්සානම් පටිඝාතාව යාවදේව හි කෝපින පරිච්ඡාද නැත්තං මම මේ සිවුර වළඳන්නේ කොහොම සීනුවනේ විශේෂයෙන්ම සිවුර අඳ ගන්න වෙලාව තමයි සිවුර වළඳ කරනවා කියලා කියන්නේ ඒක කරන වෙලාවෙ මෙනෙහි කරන්න කියලා පරිසංකායෝනසෝ චීවරම් පරිසේවා මම මේ චීවර පරිසේවණය කරනවා සේවනය කරනවා. ඒ පරිසේවණය කරන්නේ සීතස්ස පටිඝාතාය මේ සීතල එනකොට පුරව ගන්නටයි ඌත්නස්ස පටිඝාතාය අවසර වැඩනම් ඔළුවේ දා ගන්නටයි දංශමකත වාතාදප සිරින්සප සම්පස්සනම් පටිඝාතාය විදලේ බොන සත්තුන්ගෙන් සහ දැහැලේ බොන සත්තුන්ගෙන් අයින් වෙරන්ටයි සත්ත්‍යයෙන්ගෙන් සහ අනිකුත් ඇඟේ නැගීමෙන් කසන සත්තුන්ගෙන් වෙන් වෙන්ටයි තද වාට තද හුලං වලින් වෙන් වෙන්න ආයි ඔච්චරයි. ඊට පස්සේ කියනවා තදුප බුඤ්ජගෝච පුද්ගලෝ මේ සිවුරත් ධාතු මත්තකෝ නිස්සත්ෝනේ ජීවෝ ශුඤ්ඤෝ. මේ සිවුරේ තියෙන පටවියාපෝ තේජෝ වායෝ පමණයි. නිස්සත්තයි මේක සත්ව ප්‍රභාවයක් නෑ. ඒ ඒ සිවුර ඒ සිවුරේ ධාතු වලට ඇලෙන ගැටිය සිවුරට නෑ විඥානයක් නෑ. ඒක නිස්සත්තයි නිජීවයි. ජීවයක් නෑ. ශුන්‍ය. බුදු ධාතු පමණයි ඒක මේ කාටවත් අයිතියක්වත් කවදාකවත් ඉපදිච්චයක්වත් කවදාකවත් නැති වෙන දෙයක්වත් නෙවෙයි ස්වභාව ධර්මයි. නැත්තම් භාව ලක්ෂණ තියෙන. ඕක පරිබුංජනය කරන උඹෙත් ඔච්චරයි කියලා කියනවා. ධාතු මත්කෝ නිස්සත්තෝ නිජීවෝ ශුන්‍යෝ. ඒක පරිභෝග කරන තමනුත් ධාතු මාත්‍ර පමණයි කියලා හිතනවනම් නිස්සත්තයි කියලා හිතනවනම් නිජීවයි කියලා හිතනවනම් ඒක තමයි සිවුරක් වළඳ කිරීමෙන් ගන්න පුළුවන් උසස්ම සේවය. මේ සිවුර වළඳ කිරීමෙන් අපි මේ සිවුර පිළිකුල් භාවයටපත් කරන්න ආසේ ශරීරයේ පිළිකුල් කරන දෙයක් කියලා පිළිකුල් පැත්තෙමත් බලන්න. ඒ නිසා ධාතු මාත්‍ර වශයෙන් බලන්න පටන් අරගත්තට පස්සේ ඒ හිතේ තියෙන විචක්ෂණ භාවය නැත්නම් ඒ හිතක දියුණු වෙන ඒ විෂද භාවය දිහා බලනකොට නාම ධර්ම රූප ධර්ම වෙන්කොට දැනගැනීමේ පල්ල වෙන්නෙම ජවනිකාව තමයි. අපි ආස්වාද ප්‍රස්වාස දෙක වෙන්කොට දැනගන්න කරන උත්සාහය තුල තමයි අපි මේ විඥානයගේ වැඩ දැනගන්නේ. විඥාණය තියෙනවා නම් ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන්කොට දැනගනි. විඥාණයෙන් කරන්නේ වෙන්කොට දැනගනි. ඊගාට ආස්වාසයේ මුලින් මැදින් අගින් වෙන්කොට දැනගන්නවා. ඒ නිසා රූප ධර්මයක් නැතුව කවදාකවත් නාම ධර්මයක් දැනගන්න බෑ. නාම ධර්මයක් නැතුව රූප ධර්මයේ ඔය පට වියාපෝ තේජෝ වල ගති දැනගන්න බෑ. මේ දෙක අතර තියෙන මේ පුදුමාකාර නාම රූප එකිනෙකට බලපාන ගතිය නිසා මේ තුල සත්වෙක් ඉන්නවා මේක ජීවයක් කියනවා මේක මට පාලනය කරන්න පුළුවන් මට අධිකාරී ශක්තියක් තියෙනවා වින්දන කෙනෙක් ඉන්නවා නේවාසිකයෙක් ඉන්නවා කියලා අපි හදාගත්තොත් මතිය ඈතින්දලා බලන තාක්කල් මේ මතිය ඇත්ත තමයි ලං කරලා බලලා යම් දවසක අපි ධාතු ස්වરૂපේ දැක්කන අන්නර මතියට අභියෝග වෙනවා ඒ සක්කාය දිට්ඨියට දරා ගන්න බැරි වෙන සක්කායදිට විශේෂයෙන්ම ජීවාත්මය කියන මේ එක එක්කෙනෙක් තුළ ජීවත් වෙන ජීවයක් තියෙනවා කියන එක බිඳෙන්න පටන් ගන්නවා මොකද ආනාපාන ලක්ෂ කියලා කෝටි වාරයක් බලන්න හිටියත් ආනාපානය තුළ කවදාකවත් ස්ත්‍රී ගතියක් පුරුෂ ගතියක් සත්වයේ දකින්න නැහැ ඉන්නවා කියලා ගන්න ඒ මිස්කන්සෙප්ෂන් එක එහෙම නැත්නම් අපපටිපත්‍ය අවිද්‍යාව හිතලා අයින් කරන්න බෑ ගුරුවරු කිව්වට අයින් කරන්න බෑ ආශිර්වාද කළා අයින් කරන්න බෑ ආනාපානෙම පෙන්වනවා හැම පැතිකඩක්ම පෙන්වනවා. පෙන්නලා කවදා හෝ ආස්වාද ප්‍රසවාසයේ තියෙන්නේ ධාතු මාත්‍රයේ පමණකයි කියන එක ආස්වාදයේ ප්‍රිය වෙලාවේ අප්‍රිය වෙලාවේ දෙකේම දැනගන්න. ළඟ වෙච්ච වෙලාවේ දුර වෙච්ච වෙලාවේ දෙකේම දැනගන්න ඕන. ලොකු වෙච්ච ගොරෝසු වෙච්ච වෙලාවේ සිං වෙච්ච වෙලාවේ දැනගන්න ඕන. ඇතුළත තියෙනකොට පිටත තියෙනකොට දැනගන්න ඕන. අතීත අනාගත වර්තමාන වශයෙන් දැනගන්න ඕන. දැක්ක දවසේ නම් ආය කවුරුත් ඇවිල්ලා ඕක අනිත්‍යයි කියලා කියලා දෙන්න ඕන කමක් වෙන්නේ නැහැ. මේක සංතතියක් විතරයි කියනකොට අනිත්‍ය ලක්ෂණ පේනවා. ඒ වගේම මේක මේ කෘත්‍ය කරන්නේ හතර දෙනාම හැංගිලා බෙදලා ගත්ත ගමන් යාගේ කෘත්‍ය කැඩලා. ඒ වගේම ලක්ෂණ වශයෙන් දකිනකොට පේනවා මේගොල්ලෝ අඳුනගන්න වෙන වෙන ඒගොල්ලන්ගේ කණේ ගහපු ලකුණක් තියෙනවා. ඒ ලකුණ දැනගත්ත ගමන් අපේ පාණයට නතු වෙනවා. අන්න එදාට ප්‍රඥප්ති හොල්මන. නැත්තම් ප්‍රඥප්තියෙන් අපි කරන චංචල කම්පන ක්‍රම අපි කුප්පන ගති නැති වෙලා පරමාර්ථයට ගියාට පස්සේ ආශයන්තරාවක යන මිනිස්යාට නැත්නම් ආශයන්තරාව පදවන්නට රටේ කියන මාර්ග නීති බලපාන්නේ ඒ යන්නේ 33000ක් උඩින් ඊට පස්සේ යාට ඒ පාරේ ඉන්න ට්‍රැෆික් සාජන්ට කරන්න දෙයක් නැහැ අපයට. ආන්නේ වගේ තමයි ධාතු මනසිකාට අපිට කරන්න පුළුවන් හොල්මන්. ධාතු මනසිකාට අපිට කරන්න පුළුවන් නැලවිලි, ඒ වගේම රැවටිලි සියරම පේන්න පටන් ගන්නවා. මේකට බාධා කරන එකම කෙනා යෝගාවචරය පමණයි. අතර ධාතු නම් මුර්ර ගබා මුර්ර ගදා කියමින් ඉන්නේ මෙන්න අපේ ලකුණු මෙන්න අපි ආවා එනිසා මෙච්චර බුරගාමීන් පවතින ධාතු ලකුණු එනකොට කොච්චර සතිය සමාධිය හිටියත් යෝගාවචරය තමන්ගේ ඥාණය පාවිච්චි කරපු ගමන් ධාතු මනසිකාරයේ මැකිලා ප්‍රඥප්ති ඔළුවට එනවා මේක තමයි අපි ඥාණය කියලා හුඟක් කලාට කියන්නේ ඥාණය නෙවෙයි කොට අන්තක්කෝ කියලායි කියන්නේ අපේ බලපුලුවන් කාරකම් තියෙනකන් අපි කරන්නේ ධාතු මනසිකාරය එන්න දෙන්නේ නැතුව යහට පෙරලෙනවා මෙහාට පෙරලෙනවා හැඩ වැඩ කරනවා. ඒක කරන්න කරන්න ධාතු මනසිකාරය ප්‍රකට භාවය නැති වෙනවා. ඒක නිසා ධාතු මනසිකාරයට ගියා නම් ඉතින් දැනට ඇත්තටම කියනවා චුල්ලසෝතාපන්න තත්ත්වයටපත් වෙනවයි කියලා නියත ගතිකෝ සම්බෝධි පරායනෝ කියලා කතා කරනවා එවැනි තත්ත්වෙක හිටියෝ කවවම කවදාකවත් ඒ පුද්ගලයා මරණයන් මත අපායට යන්නේ නැහැ කියලා. පුදුම ශක්තියක් එනවා. ඒ ඔතෙන්ද ගිහිල්ලා හරියට ජාම බේරගත්තොත්. සත්පුද්ගලෙක් වශයෙන් මේ කවදාකවත් බලන්නත් බෑ. බැලුවොත් දහතු මනසකාරේ පේන්නේ නැහැ. සත්පුද්ගල බව පාවා දෙන්නම වෙනවා. දීම සඳහායි අපි මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුද්ධ රත්නයේ සරණ ගිහිල්ලා සීලයක පිළිතලා අර කියන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා එකලස් කරගෙන ආන්නේ එතකොට තොවිල නටන්න පටන් ගන්නවා. එතකොට පේන තියෙන සෑම දෙයක්ම ඔය භාව ලක්ෂණ මතින් පමණයි. මේ භව ලක්ෂණ වෙන්කොට වෙන්කොට දැනගන්නා ගතිය තමයි නාම ධර්ම කියන්නේ වෙන දෙයක් නෙවෙයි. ඔය දෙක වෙන් කරපු ගමන් වෙන් කරන්න බෑ. වෙන් කරන්න පුළුවන් වෙන්නේ ඥාණයෙන් පමණයි. නැත්තම් වෙන්කොට දකිනවා. ආනේ දැකපු ගමන් තේරෙන පටන් අර ගන්නවා මෙතුආකල් භව සංසාරේ පුරා මේන මේ දෙක වෙන් කර ගන්න බැරි නිසා මේ දෙක අනා ගැනීම නිසා අපිට දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණා අපිට මේකට ඇත්තා වූ ආශාව මේ දෙක එකතු කරවුවම ස්ත්‍රී ගති පුරුෂ ගති පහළ වෙනවා හොඳ ගති නරක ගති පහළ වෙනවා කළු ගති සුදු ගති පහළ වෙනවා ඊට පස්සේ ඉතින් දෙපා වේලි බැඳගෙන නඩු කියාගෙන ඉච්චින් නඩු මෙතෙන් ගිහිල්ලා හරියට මේක ස්වභාව වශයෙන් දැක්කා නම් ඊට පස්සේ බලන්නෙක් නැහැ පේන දෙයක් තියෙනවා භාව ලක්ෂණ තියෙනවා ආනෙතෙන් ඥාන මූලිකම විපස්සනා ඥානය වෙන නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියනවා මේකට ඕනම දෙයක් විග්‍රහ කරලා බලුවොත් ඒකේ තියෙන නාම රූප දෙක පමණයි. ඉන් එහාට වෙන গুপ্ত භාවයක්, ගූඪ භාවයක්, දෙවියෙක්, මවුන්කාරයෙක්, ආත්මයක්, සතෙක් පුද්ගලෙක් දකින්න බෑ. වෙන විදිහට කියනවා සතෙක් පුද්ගලෙක් වශයෙන් බලන තාක්කල් නාම රූප බලන්නත් බෑ. මේක හුදු ක්‍රියාවලියක් විදිහට බලන්න ඕනේ. මෙන්න මේක දිහා බලාගෙන ඉන්නකොට ඒ ඒ නාමයට ඒ ඒ හේතුව ඒ ඒ රූපයට ඒ ඒ හේතුව වශයෙන් දක්නකොට තමයි ওই ධාතු මනසිකාරී තාමත්ම උච්චවස්ථාවටපත් වෙන්නේ. ඉතින් ඒ නිසා යම් වෙලාවක අපි විපස්සනා භාවනාවේදී ඒ ඒ චිත්තක්ෂණය මතුවෙන දැකීම්, ඇසීම්, ගඳ බැලීම්, රස බැලීම්, පහස විඳීම් එහෙම නැත්නම් කල්පනා කිරීම කියන මේ සේරම මෙනෙහි කරමින් කිසිම දෙයක දැක ගන්න බැරි ප්‍රත්‍යක්ෂ කරන්න බැරි කිසිම දෙයක් ඇත්තේ නැහැ කියන ඒ ශක්තියට එන්න නම් ධ්‍යාන භාවනාවේදී ප්‍රථම ධ්‍යානයේ වාගේ විතක්ක ਵਿਚාර බේතිසුඛ ඒකාග්‍රතාව කියන ටික පුදුම එකලාසකට එන්න ඕන. ඒක නිසා කියනවා මේ වෙලාවේදී ඒ විතක්ක ਵਿਚාර පීචසුක ඒකග්ගතාති ධර්මතා කරන සේවාව සමත භාවනා උපචාර සමාධියේ කෘත්‍ය කර දෙනවා කියන්නේ. මේ එකලාශය තුල තමයි අපි ආස්වාසයක තියෙන මේ පාට මේ ධාතු ලක්ෂණ මෙව්වා. නැත්නම් මේ රූප ලක්ෂණ මෙව්වා. නාම ලක්ෂණ මෙව්වා කියලා තේරුම් ගන්න. දැකීමක තියෙන මෙව්වා. ඇහිීමක තියෙන මෙව්වා. නස ගඳ බැලීමක රස බැලීමක පහස ලැබීමක මේ හිතිල්ලක මේ දේවලින් පිට දෙයක් ඇත්තේ නැහැ කියලා දකින්න සෑම දැනීමක්ම නාම කොටස් හා රූප කොටස් වලට වෙන් කරලා දැනගන්න පුළුවන් ශක්තිය එනකොට ඉතින් ලොකු එකලසක් තමයි විපස්සනා. ඇත්තම කියනවා මේවට විපස්සනා ඥාන කියන්නේ මේ විපස්සනාට ඇති කළ දේ එකලසක් කරලා දෙනවා. එහෙම නැත්නම් කියනවා සමත භාවනාවේදී ප්‍රථම ධානය ඇති කරන්න ඕනේ උපචාර සමාධිය ඇති කරලා දෙන්නා වගේ නමුත් මේ දේවල් කොච්චර අස්පනා පිට පෙනුනත් මේ කියන අනිත්‍ය සංඥාවෙන් බැලුවේ නැත්තම් සදාකත් ඒ ගුණේ ඒ ප්‍රතිඵලයේ ඒ සාක්ෂාත් කරන්නේ වෙන්නේ. නිසා දස සංඥාදී සර්වඥයන් සඳහන් කරනවා කතමාචානන්ද අනිත්‍ය සංඥා ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පරිසිංචක පරිසංචික්කති රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡන්ති හේන මේක දකින්නම් ඔය gediya පිටින් බලන්නේ නැතුව හොඳට එබිල බලන්න ආස්වාද ප්‍රසාද වශයෙන් මුල බඳාග වශයෙන් බලන්න බලනකොට බලනකොට මේවා වෙන් වෙනකොට ඔගේ අනිත්‍යත්වය හැර සංතතිය හැර කිසිම චිත්තක්ෂණ දෙක සමානකමක් පිට නැහැ එතකොට තමයි සංතති ගණේ කැඩෙන්නේ ඒ වගේම කෘත්‍ය ගණේ කැඩෙන්නේ ඒ වගේම ලක්ෂණ වශයෙන් ප්‍රඥප්ති ගණයේ කැඩෙන්නේ ඒ වෙනස් වීමන යෝගාවචර ජීවිතේ නැත්නම් සංසාරෙටම එකම එක සැරේයි සිද්ධ වෙන්නේ. ඒක උනාට පස්සේ නම් ආයේ කවදාකවත් ඒක අමතක කරන්න පුළුවන් අත්දැකීමක් වෙන්නේ නැහැ. මේක ලොකු දෙයක් නෙවෙයි. නමුත් ඒකාන්තයෙන්ම ඒ යෝගාවචර දන්න විපස්සනා යෝගාවචරේ විපස්සනාට සුදුසුකම් තියෙන කෙනෙක් මේ චිත්තක්ෂණයේ මම දැන් කියන තැනට ආපු කෙනෙක් කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා ධාතුමනසිකාරයේදී සර්වචනාංශයේ මේ ධම්මානුපස්සනාවට ගිහිල්ලා මේ කතා කරන්නේ. ඊට කලින් අපිට පෙන්ලා දීලා තියෙනවා මේ පඨවි ධාතු, මේ ආපෝ ධාතු, මේ තේජෝ ධාතු, මේ වායෝ ධාතු වශයෙන් බලන්න. මේ කෙස්, මේ ලොම්, මේ නියතත්, මේ දත් වශයෙන් බලන්න කියලා උගාක් කියලා දෙන අපි මෙතෙන්ට අවිල්ල තියෙන්නේ. ඒ නිසා මේ සියලුම ශක්ති පෙළ ගැහුනට පස්සේ තමයි ධාතු මනසකාරය සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි නැවත නැවතත් මේ සවිස්තර වශයෙන් බණ ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තු වෙන්නේ අත්දැකීමේ වෙලාවේදී මේ දැනුම එතෙන්වත් ඇවිල්ලා ආධාර උපකාර කිරීමේ ඒ ඒ ධාතු ඒ ඒ ධාතු වශයෙන් දැනගන්න මේ රූප ධාතු මේ නාම ධාතු වශයෙන් වෙන් කරගෙන නාම රූප පරිච්ඡේද ආදී ඥාන බහල වීමට තරම් වූ සද්ධාාවක් සතියක් වීර්යයක් සතියක් සමාධියක් ප්‍රත්‍යාවක් සියලු දිනාටම පහළ වීමට මේ ධර්ම කොටස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත පංච උපාදානස්කන්ධයේ ධාතු මනසිකාර කොටස නතර කරනවා. සියලු දිනාටම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා පහළ වේවා කියලා ප්‍රාර්ථනා මෙම ධර්ම දේශනාව පවත්වනු ලැබුණේ මීතිරිගල නිස්සරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව ප්‍රතිගත කර ගන්නා ලද්දේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ධම්මසරණ විහාරස්ථානයේදී බව සැලකන්න. මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාවෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්ම දේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි Thank you.